ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සංගීතයේ රමණීයත්වය දුක් දුම්නස් පහ කර දමයි මිනිස් සිත කය පුබුදු කරයි එබඳු සුභාවිත සංගීතයක් සුභාවිත ගීතයක් විමසමු මේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහයයි මා අයිවෝ ඩෙනිසුන් දකින්නේ සගයු ලොවේහි පිරුණු කලසක් ලෙසිනි. කිසි විටෙක සිය හැකියාවෙන් උදම් නො වූ ඔවුන් හෙළ සගයුවේහි පැවැත්මට මෙසා කර ඇත්තේ උදාර නිහඬ සේවාවකි. නම ගැන නොසලකා කමට මුල් තැන දෙන මෙබඳු මහා මිනිසුන් ලොවේහි ඊතා දුලබයි මෙසේ පවසන්නේ කලාසූරි අරිසෙන් අහුබුදු විද්වතාණන් විසින් අහුබුදුවන් අයිවෝ ඩෙනිස් ගායන ශිල්පියාට ගීත කීපයක්ම රචනා කොට තිබෙනවා 1932 මැයි මාස 28 වැනිදා සීදුව ගමේදී උපත ලැබූ අයිවෝ ඩෙනිස් තමන්ගේ ජීවිත කාලය පුරා සුනිල් සාන්තයන්ගේ ඇසුරෙහි හිඳ සංගීතය හදාරමින් විවිධ පෙළහර පාමින් ජීවිතයේ අර්ථය පසක් කොට 2018 වැනි වසරේ ජූනි මාස 18 වැනි දින මිය ගියා. මිය ගියත් ජීවත් වෙන මේ ගායකයාණන්ගේ ගීතයක් මුලින්ම අපි ඉරිදා සංග්‍රහයට එක් කරන්නේ අපේ සානුකම්පිත රසාස්වාදය උත්තම කෙලෙහි ගුණය සිහිපත් කරවමින් මේ ගීතය රචනා කොට තිබෙන්නේ ලෙස්ලි බොතේජු පුවත්පත් කලාවේදියා ගීපද රචකයා විචාරකයා විසින් අයිවෝ ඩෙනිස් සංගීතවේදියාම ගායන ශිල්පියාම Tamanගේ ගීතයේ තනුව නිර්මාණය කරමින් මේ ගීතය ගයා තිබෙනවා. ඔහුගේ ගීතාවලියේ එකද ගීතයක් හෝ ඉවත දැමිය යුත්තක් නොවේ. ඒ පද රචනා අර්ථවත් තනුහා සංගීත ගායනා මනහරයි. මේ අයිවෝ ඩෙනිස්. Thank you. සුන්දරයක් හිත උපදිනවා ලංකාං අපගේ සාර භූමියයි අපේ පරම ශක්තිය ලංකා ලංකාං අපගේ දීප දීපයයි අපේ ඥාන අලුත් දෙයක් හිතේ උපදිනවා පස්සේ කලුදුම් මලා සැදීලා වසිනා ආසිරි වැස්ස බලම් අර්ථය මිනිස් సంతානයේ මුල් බැසගත් මානව අවශ්‍යතාවක් සංසිඳුවන දිව්‍යමය ආහාරයක්. ඒ දිව්‍යමය භාවය තුළ ජීවිතය කඩා වැටෙන විට ජීවිතය පුබුදු කරන්නට අවශ්‍ය ශක්තිය ගැබ්බී පවතිනවා. සෝමතිලක ජයමහා 60 ගණන් වල ඉඳලා අපි ඔහුගේ කටහඬින් ගීත ඇසුවා ගුවන් විදුලියේ මේ ගීතයත් සෝමතිලක ජයමහ විසින් ගායන ලද මනෝරම්‍ය ගීතාවලියේ එක් නිදසුනක් මේ ගීතය රචනා කොට තිබෙන්නේ විජේසිරි අමරතුංග කවියා සංගීත නිර්මාණය වාද්‍ය ශිල්පියෙකු සංගීතවේදියෙකු ගායන ශිල්පියෙකු හැටියට සුපතල අමරසිරි පීරිස් කලාකරුවා වෙතින් නිර්මිතයි මේ සෝමතිලක ජයමහා ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ මధుර පෙනෙන ජීවිතයේ සමදාමක් සැපරඳින්න සිනහ වෙවි සමුදා සපතුන තිලෝකයේ සිනහනගේ තුඳුලක ගීයයි ජීවිතේ ආදරයේ කුසුම ළඟ දුකට නිම්මෙන දුක් කරදර නැති දවසට තුර පෙනෙන ජීවිතයේ හැමදාම සතරඳින්නේ සිනහනගේ විසින් ලොවම ගලා වැටි ඇතුලින් හදවත් ඇවිලේ ඊට සුදුන් සුසුම් හඳින් පිරුණු ලෝකයේ සීමිතයි. අනුකරණවාදී ජීවිතයකට හැඩ ගැසීමට යාමෙන් අගනා කාලය අපතේ හරින්න එපා. එක එක මතවාදවලට අහු වෙන්නත් එපා. අන් අයගේ අදහස් උදහස් නැමැති ഘോഷාවෙන් ඔබගේ ඇතුලාන්තයේ හඬ ගිල්වා දමන්නට ඉඩ දෙන්නත් එපා. වඩාත් වැදගත් වන්නේ ඔබගේ හදවතට හා සහජක් ඥාණයට එකඟව දිවියෙන් පෙරට යාමයි මේ අද්විතීය දක්ෂ විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් හැකියා සම්පන්න පුද්ගලයෙක් ඒ ස්ටීව් ජොබ්ස් නම් වූ පුද්ගලයාගේ සාර්ථක වූ පුද්ගලයාගේ අදහසක් ඉරිදා සංග්‍රහයට අප නව ගීතයක් එකතු කරන්නට කැමතියි. මේ ගීතය රචනා කොට තිබෙන්නේ වෛද්‍ය දුමින්ද හඳපාංගොඩ. ගීතයේ සංගීත නිර්මාණය රජිත් ගාමිණී විජේසේකර සංගීතවේදියා විසින් නිර්මිතයි. ගීතය ගයන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ මහාචාර්ය කෝලිත භානු දිසානායක. ගමන යන දිනයි ඔබ නොයන්නේ ඇයි ඔබ නොයන්නේ ඇයි විසනමන මහා සෙනග අතරේ තියාගත් ඇසුම් ඔබ සොයා දිවයි බැලූ සඳ නොයන්නේ ඇයි කවුරුනාවත් දුකක් නෙමෙයි Israel. පුංචි ක්‍රියාවකට වුව ඔබේ හදවතත් මනසත් ආත්මයත් යොමු කරන්න සාර්ථකත්වයේ රහස එයයි එසේ පවසන්නේ ස්වාමි සිවානන්දයි ජීවිතයේ බොහෝ අවස්ථාවල ෂණික තීරණ ගැනීමෙන් තාරුණ්‍යය වියකී යනවා තාරුණ්‍යය පමණක් නොවේ පුංචි කාලයත් වියපත් කාලයක් අතර මේ ජීවිතයේ විවිධ අභාග්‍යයන් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ බාධක දුක්ඛම් කටළු අභියෝග ජය ගනිමින් ඉදිරියට ඇදෙන්නට ශක්තියක් විය යුතුයි. ස්වර්ණ ගුණවර්ධන මේ කවියා ගීපද රචකයා ගුවන් විදුලියට රචනා කළ ගීතයක් අපි ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්නේ ඔබේ ආනන්දය සහ ඔබගේ අර්ථ සම්පන්න ජීවිතය අරුත්බර කරන්නට මේ ගීතයේ සංගීත නිර්මාණය ගුවන් විදුලියේ වාද්‍ය ශිල්පියෙකු වූ ෂෙල්ටන් විජේසේකර සතුයි ගීතය ගයන්නේ ඉන්ද්‍රාණී බෝගොඩ Thank you. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර නාද ශික්ෂණය හර්ෂිනී වානපුර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී දත්තගේ